ඒකට කියනවා ශ්‍රද්ධානුසාරී කියලා. කල්පනා කිරීමෙන් හිතීමෙන් නෙවෙයි ප්‍රතිපත්තියෙන් ශ්‍රද්ධාවට බැසගත්තා. මොකද ප්‍රතිපත්තියෙන් ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට බැසගත් තැනදී කියන ප්‍රතිපත්තිමේ ශ්‍රද්ධාවක්. එහෙන් බැසගත් තැනදී එයා අනිවාර්යයෙන්ම සෝතපන්න වෙයි මැරෙන්නේ නැහැ. يعني එයා අනිවාර්යෙන් සෝතපන්න වෙනවා. එයා අනිවාර්යෙන් රහත් වෙනවා ආත්ම හතක් ඇතුළත. ඒ වගේම සද්ධාන්සාරි කෙනාට පැහැදිලි කරන පුතඥ භූමිය ඉක්මවුවා කියලා. එහෙනම් මේ ප්‍රතිපත්තියෙන් ප්‍රතිපදාවෙන් සද්ධාවට එනවා කියන එක මේ ලෝකේ තියෙන අමාරුම වැඩක්. ඒ වගේ මෙහිමුණා නම් යාට ප්‍රශ්න ඉවරයි. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න අපි කොච්චර උත්සාහ කරත් කොච්චර කැමැත්ත තිබ්බත් ඒක ලේසියෙන් සිදු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කාරණාවට අපට නුවණ වැඩින්නට ඕනේ. ප්‍රඥාව වැඩින්නට ඕනේ. මොකද යාටත් ප්‍රඥාව තියෙනවා කියලා කීටාගිරි සූත්‍රයේ එහෙම බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. චක්කු සූත්‍රයේ පෙන්වා දෙනවා. එහෙමනම් අපට තේරුම් ගන්න පුළුවන් මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධානුසාරී කියන්නේ එයා සෝතාපන්න මග යන ආර්ය ශ්‍රාවකයෙක්. එතකොට මේ කරා යොමු වීම සඳහාත් ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව වෙන්නටත් ශ්‍රද්ධාවක් අවශ්‍යයි. එතන බුදුරණවහන්සේ කියන වචනේ පිළිගන්න එක ඇත්ත බව පිළිගන්න එක ඊළඟට ඒ කියන කාරණාව අහලා නුවණින් විමසන්න පටන් ගන්න එක එතකොට මේ ලෝකේ සියලු දෙනා කියන්නේ විමුක්තිය හොයපු නැත්නම් යම් බඹසරක් දිනු කරපු සැබෑවටම විමුක්තියක් හොයපු කියන්නේ ලෞකික සම්මාදිට්ඨි පාදක කරන නිමුක්තිය ඔය අයගේ විවිධ ප්‍රතිපදා තියෙනවා. අදටත් බුදුරණවහන්සේගේ කියලා හිතාගෙන ඉන්න ප්‍රතිපදක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතිපදා තුලින් අපට ලැබෙනවා යම්කිසි සහනයක්. ඒ තමයි හිත කෙලෙස් වලින් දහස් වෙලා කෙලස් කියන්නේ කාමයත් තරහත් රාගයත් දේශයත් මේකෙන් නිදහස් වෙලා යම් සැනසෙල්ලක් ලබනවා බ්‍රහ්මරෝ කියන්නේ ඒක හේතු වෙනවා එතකොට මෙන්න මේ දේ අපට එක එක අවස්ථාවලදී ලැබෙන කාරණා කියන්නේ ප්‍රතිපදාවක් හැටියට අපි නිවන් මාර්ග කුරු කරන යන තැනදී එක එක අවස්ථාවේදී ලැබෙන දේවල්. එතකොට මේ ලැබෙන දේවල් අපි එපමණකින් නුවණ තියෙන කෙනා තේරුම් ගන්නවා. ඊට පස්සේ තමයි තව දුරටත් ධර්මයේ නිවන් මාර්ග පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. අපට යම්කිසි විදිහේ යමක් වර්ධනය වෙලා තිබුණේ නැත්නම් දැන් ප්‍රඥාව ලෝකීය මට්ටමින් වර්ධනලා තිබුණේ නැත්තම් අපට අර ප්‍රතිවදායෙන් ශ්‍රද්ධාවට එන්න බැරි වෙනවා. කියන්නේ සෝතාපන්න මගට එන්න බැරි වෙනවා. එතකොට එහෙනම් බලන්නට ඕන මේ අපට ඊළඟ ඊට කලින් ඇති වෙන්නේ මොකද්ද? ඊට කලින් ඇති වෙන්නේ අපි හිතින් හිතන එකක්. බුදුරණවහන්සේ කිව්වා හරි කියලා. ඒ හිතින් හිතපු කාරණාව කියන ශ්‍රද්ධාව ඇතිතන විතරයි ප්‍රතිපදාවේ ශ්‍රද්ධාව කියන්නේ. හැබැයි හිතින් හිතලා හිතපු හැමෝම ප්‍රතිපදාවේ ශ්‍රද්ධාවට එන්නේ නැහැ. ඉතින් හිතපු කෙනාට තමයි එන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට ඒ කෙනාට යම්කිසි අත්දැකීමුත් විවිධාකාර විදිහට ලෝකේ මට්ටමින් ලැබෙනවා. ලෝකේ මට්ටමින් කියලා කියන්නේ කාමයන් කියන එක නෙමෙයි ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාවට යන කෙනාට විමුක්තිය හොයන කෙනාට හම්බෙන්නේ ලෝකෙ මට්ටමක යම් සැලසීමක් තමයි ඉස්සල්ලා. ඒ වගේ දේවල් ලබනකොට එයාට යම් ආකාරයට විවිධ දේවල් ඔස්සේ සතුටක් ඇති වෙනවා. ඒ වගේ දේවල් පවා තේරුම් ගන්නවා මේ නිවන් මාර්ගට යොමු වෙන කෙනා ඒ තුල සැබෑවටම විමුක්තියක් නැහැ. නමුත් ඒ කාරණාව දැනගන්නවා. දැනගෙන ඒ කරුණ කරනවා. දැන් අපි ගත්තොත් මුගසාල සූත්‍රය පැහැදිලි කරනවා පඤ්ඤා විමුක්තිය, චේත විමුක්තිය දන්නවා. ඒකේන. කියන්නේ එයා දන්නවා මෙතන මේ තියෙන්නේ මේ සිත තුල තමයි සිත නිදහස් වෙච්ච සිත කල්පනා කිරීම තුළින් නිදහස් වෙච්ච දෙයක් විතරයි. එතන අරහත්ත්වයකට එන මගක් නැහැ. يعني ප්‍රඥා විමුක්තියට එන මග මෙතන නැහැ කියන කාරණාව දන්නවා යා. හැබැයි ඒක කරනවා. දැනගෙනම කරනවා. මොකද ඒක යාට කළ යුතුයි. ඒ සත්‍යපදායෙන් ශ්‍රද්ධාවට එනකම් නැත්නම් ඒ චේතනමුලි ප්‍රඥා විමුක්තිය කියන දෙක හරියටම දැනගන්නකම් ශ්‍රේත විමුක්තියක් හැටියට ලැබුණ දේ කරන්න වෙනවා. ඒකින් ඒ ඒ කාරණාව නැතුව යන එකක් නෙමෙයි. දැනගෙන කරනවා. හැබැයි නොදැනගෙන කරන කෙනා මුලා වෙලාම යනවා. ඒ ධර්මය අහන්නේ එයා වර්ධි මාර්ගයට යනවා. දැනගෙන කරන කෙනා විමුක්ති මාර්ගයට යනවා. හරියට අපි ගත්තොත් මේ කලිනුත් ඒ උදාහරණ කිව්වා යම් කිසි කෙනෙකුට උසස් පෙළ විෂයක් ඉගෙන ගන්න. නැත්නම් විශ්වවිද්‍යාලය යන්න දොස්තර කෙනෙක් ඉන්න මොන හරි දෙයකට මොන්ටිසෝරි ලදරු පාසලේ ඉන්න කෙනා ඊළඟ දේ කරන්නට ඕන. ඒක වසරට යන්න. එතකොට අර උසස් පෙළදී විශ්වවිද්‍යාලවල උගන්වන කාරණාව යට ඉගෙන ගත්තාම නැත්නම් යාට ඒ කාරණාව පිළිබඳව යම් කිසි විදියකින් තේරුම් ගන්න යොමු වෙනකොට යාට සමහරවිට මුලත කියන තියෙන කාරණාව එපා වෙන්න පුළුවන්. අය ප්‍රතිපදාව හැටියට වඩාගෙනත් නැහැ. එයා දැන් එයා හිතන්නේ මේ ප්‍රතිපදාවක නැත්තම් අපිට මේ පිළිවෙලකට ගිහිල්ලා තමයි ඒක තේරුම් ගන්න තියෙන්නේ කියලා. හැබැයි එහෙම තේරුම් ගත යුත්තක් තියෙනවා කියලා එයාට හම්බෙන්නට ඕනේ. එහෙම ප්‍රමාණකරු. අනිත් වගේ මේ ධර්මයේ තුල තියෙනවා ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න කලින් ශ්‍රද්ධාවක් ඇති වෙලා බුදුරණවහන්සේ කියපු දේත් පිළිඅරගෙන මේ චිතින් විමුක්ත නැත්නම් චේතෝ විමුක්තියක් කියන කාරණාවට යොමු වෙච්ච ගතිය තමයි මුලින්ම තියෙන්නේ. ඒකත් එක්ක තමයි වාසය කරන්නේ. හැබැයි යාට ධර්මය ඇහෙනකොට ධර්මයක් එක්ක කාලයක් යන තැනදී තමයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඉන්නේ. අපි ගත්තොත් දැන් අපි දන්නවා අපි දැන් අපි දැන් අපි කැමති ඉන්නේ දැන් මේ අහපු ගමන් මේ ධර්මයේ දකින්න කියන එක. එහෙම එකක් වෙනවනම් මෙච්චර කාලයක් අපි කවුරු සංසාරේ ආවා කියන කාරණාව පිළිගන්න බැරි වෙනවා. ඒ අපි දීර්ඝ කාලයක් ආයේ බුදුරු ඇස් දෙකෙන් දැකලා. උදැකලා දොදක්ක කියන්න බෑ. එතකොට එහෙම ආපු ගමනේදී අපි දන්නවා අපි අවබෝධ කරේ නැහැ කියලා. ඇයි අවබෝධ නොකළේ? ඒ කාරණා එච්චරට අමාරුයි. එහෙනම් අපි මුලින් යම් කිසි දෙයක් කරන්න ඕනේ. ඒ දේ කරන්නේ නැතුව කවදාවත් ඉතින් එහාට යන්න බෑ. එහෙනම් මේ ධර්මයේ හරි දේ ඉගෙන ගන්න එකට. අපි ධර්මයේ හරි හරිම දේ හරිම පිටුට ඉගෙන ගන්න ඕනේ. හැබැයි අපට ඒක ඉගෙන ගත්තම නේ ඒක වෙන්නේ නැහැ. මොකද ඒක ප්‍රඥාවෙන් සිදු වෙන එකක්. ප්‍රඥාවට යම් කිසි ප්‍රමාණයකට වැඩෙන්නට ඕනේ. එහෙම වැඩිච්ච තැනදී තමයි ශ්‍රද්ධාවෙන් ප්‍රතිපදාවටයි විමුක්ති මාර්ගයට එන්නේ. නැත්නම් අපි ගොඩක් අය අද මන්දුස්සහය වෙනවා. නිවැරදි ධර්මයේ අපේ අඩුපාඩු එක කතා කරනකොට අර කරගෙන ආපුදියෙත් එකක් හිත වැටෙනවා. එච්චරටම මේ සසරට ඇද ගන්න ගතියමයි වැඩි. ඒ බලන්නේ කල්පනා කරන්නේ නෑ මේ දැන් අපට ඉන්න තැන හරි කියලා ලකුණු දාගන්න අපිට හැම වෙලෙම හදන්න උත්සාහ කරන්නේ. සක්කාය දිට්ඨි වර්ධනය කරගන්නේ. අපි කැමති නෑ මේ ප්‍රතිපදාවක් මූලිකවත් යන ගමන් තමයි අපට මේ සැබෑදේ හම්බෙන්නේ කියලා හිතන්නේ. ඒක මුල් කරගෙන ධර්මය අහනකොට ඔන්න හරිදී හම්බ වෙන ප්‍රතිපදාවෙන් සද්ධාවට එන එක හම්බ වෙනවා. ඒ කරා අපි යොමු වෙන්නට ඕනේ. මොකද බුදුරණවහන්සේ කාලේ නැත්නම් ඒ ධර්මයට යොමු වෙලා යම් කිසි විදියක හැකියාව දිනු කරගත්ත කෙනාට ඇහෙන තැනදී මේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඇවිදilla මාර්ගයට යන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට යම් කිසි වැඩ පිළිලා පුරු කරනවා නම් බුදුරණවහන්සේගේ ධර්මයේ ඊළඟට අහන්නට ඕන. ඒකටම යොමු වෙන්න ඕන. මොකද අපි යම් කිසි පිළිගැනීමක් තියෙනවා අපේ බුදුරණවහන්සේ වෙන්න පුදේ තමයි සැබෑම විමුක්ති මාර්ගය කියලා. එහෙනම් එහෙම පිළිගැනීමක් තියෙන නිසා තමයි අපි ඒකට යොමු වෙලා එතනින් එහාට ඒ ධර්මය ඔස්සේ කටයුතු කරන්න උත්සාහ කරන්න. එහෙමනම් අපි බලන්නට ඕන මෙන්න මේ ධර්මය මොකක්ද කියලා. ඒක ඉගෙන ගන්නකොට අපි මුලා වෙලා හිටපු දෙයින් තව ඉදිරියට යන්න උත්සාහ කරන මිසක් පසුතැවිල්ලක් ඇති කර ගැනීම නෙමෙයි අපි කළ යුත්තේ. ඉතින් අපි කතා කරමින් සිටින්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව. මේ මම හිතන්නේ දේශනා ගණනාවක 14ක් මුළුල්ලේ විවිධ කාරණා කතා කරන්නට යෙදුණා. තම සවිස්තරව කතා කරා. පරිසම්පාද කියන්නේ මොකද්ද කියලා. දේශන 14ක් කියනවා හිතෙන මාස 7ක් තිස්සේ කතා කරා. එතකොට ඒ ඒ කරුණු අපි ශ්‍රවණය කරලා අපි තව දුරටත් දැන් අපි අපි අද ඇත්තටම අපි අද අපි වචන ටික බලන්න යන්න හදන්නේ. ප්‍රතිපදාවක් ඇටේ වචන ටික බලන්න. කවුද බලන්නේ මම. අපි මේක තමයි කරන්න හදන්නේ. පටිසමුපාද කරන වචන ටික. බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රතිපදාව. ඒ කියන්නේ මේ වචන දකින්න එකක් නෙමෙයි. උදාහරණයකට ගත්තොත් දැන් පසේ බුදුරණවහන්සේ පටිසමුපාද දකිනවා. නමුත් පටිසමුප්පාද වචන ටික දැක්කේ නැහැ. ඒ කියන්නේ පසුබුදුරණවහන්සේ පටිසමුප්පාදේ වචන ටික දැක්කේ නැහැ. මේ පටිසමුප්පාද දැක්කා. අපි අද වචන ටික දකින්න උත්සාහ කරනවා. වචන ටික ලේබල් කරන්න. ඒක අපට තියෙන්නේ මේ බුදුරණවහන්සේ ලෝකයට දුන්න විග්‍රහයක් සද්ධර්ම ශ්‍රවණයකට ඇහෙන්න සලස්වපු දෙයක් කුමක් කරන්නද? යෝනිසෝ මනසිකාරෝත්පාදයට. ඒ ධර්මය ඇහෙද්දී වෙන්නේ යෝ ඇතුළතින් යෝනිසෝමනසිකාර වෙන දෙයක් නෙමෙයි. දකින්නවා නෙමෙයි යෝනිසෝමනසිකාරය වුණාට පස්සෙක්ම තියෙන්නේ. ඒතකොට ඇහෙන දේ තුලින් දකින්න නෙමෙයි කරන්න තියෙන්නේ. ඇහෙන දේ තුලින් කරන්න තියෙන යෝනිසෝමනසිකාරය. එහෙනම් ඇහෙන දේ තුලින් අපට යෝනිසෝමනසිකාරයක් උත්පාදී වුනේ නැත්තම් අපට හරියට ඇහිලා නැහැ. දකින්නවනේ. දකින්නේ ඇහෙන දේ තුළින් නෙමෙයි දකින්නේ ප්‍රඥාවෙන්. අපි හිතන්නේ ඇහෙන දේෙන් දකින්නවා කියලා. කියලා අපි හිතන ඇහෙන දේම දකින්නේ කියලා. ඇහෙන දේ නෙමෙයි දකින්නේ දකින්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවට ඇහෙන දේ තුළින් යෝනිසෝමනසිකාරය කරන්න වෙනවා. ඒ ඒ කාරණා බුදුරණවහන්සේ කෘත්‍ය ඒ ප්‍රඥාව ඇති කරගෙන ප්‍රඥාවෙන් දැක්ම කරා යන්න අවශ්‍ය යෝනිසෝවර්සිකාරයට ධර්මීය දෙන එක. නමුත් අද අපට ගොඩාක් කරදිලා අපි මේ වචන ලේබල් කරමින් අපටත් ගලපමින් අපි මේ යෝනිසෝවර්සිකාරය කියන එක පැත්තකින් තියලා ලේබල් එකට ගිහිල්ලා ප්‍රතිපදාවෙන් උස්සද්ධාව නැතුව අපි මොකද්ද එකක් කරන්න බලනවා. එහෙම නැත්නම් අපි බලන්නට ඕනේ මේකේ යෝනිසෝ මනසිකාරය හටගන්නේ කොහොමද කියලා. එහෙනම් මේ සඳහා අපට ඒ විදිහට බුද්ධ වචනය ඇහෙන්නට ඕනේ. බුද්ධ වචනය තුළ ඒ විදිහ තියෙන අපි අර්ථකථනය කරගන්න විදිහෙන් තමයි ඒක නැති වෙන්නේ. එහෙනම් බුද්ධ වචනේ තියෙන විදිහට අපි ඉගෙන ගන්න යම් වෙන්නට ඕනේ. මෙතන අපි කතා කරන්නට යුතුන කරුණා පටිසමුපාදේ ගණනාවක් ඒ තමයි ජාතිපක්තින් ජරා මරණ භවපත්යෙන් ජාති උපාදානපත්යෙන් භවය තණ්හාපත්යෙන් උපාදානී ඒ වගේම ස්පර්ශයපත්යෙන් වේදනාපත්යෙන් තණ්හා ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය ඒ වගේම නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන මෙන්න මේ විදිහට මේ බුද්ධ වචනේ තියෙන එක විතරක් අපි කතා කරන්න යමු උනා. අද මම හිතන්නේ අපිට තියෙන්නේ නාම රූපයට හේතු හොයන්න. එතකොට මේ කාරණා හොයනකොට අපි මුලින් ඉඳලා කතා කරන්න තියුණා මේ හොයනකොට බුද්ධ වචනේ විතරයි පාදකී යුත්තේ. මේ හැවීම සඳහා කරුණ අපි යමක් ඇත්තටම මේ හොයන්නේ නැත්තම් යම් කිසි දෙයක් තේරුම් ගන්න යන්නේ එක් ඒ තුළ ශ්‍රද්ධාවක් පිළිඅරගෙන මේකේ යමක් හිතන්න තියෙනවා කියලා යෝනිසමාසිකරණ කරන්න තියෙනවා කියලා හම්බුනාට පස්සේනේ අර්ථයක් තියෙනවා කියලා හම්බුනාට පස්සේනේ අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට එහෙනම් අන්න ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න අපි යොමු වෙනකොට ඒකේ ප්‍රධානම කාරණාව තමයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන එක. මූලිකම අවස්ථාව. දැන් එහෙම අපි කියනකොට එකපාරටම ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න, ඒ කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ තුලින් විතරක් ශ්‍රද්ධාවට එනවා කියන එක අපි හිතන්නේ මට එක මට ඒක කරන්න පුළුවන් කියලා එකපාරට. ඒක කරන්න බෑ මට. මොකද අපි තුල තියෙන ගතියක් තමයි අපේ සසර පැවැත්මට යන ගතිය. ආශ්‍රව ඊළඟට ඕග ඊළඟට මෙන්න මේ හැම එකකම සිදුවෙන දේ අපි එකකින් අයින් වෙන ප්‍රතිපදාවක් තියෙනවා. බුදුරණවහන්සේ පෙන්නනවා මේක උඩුගම්බල යමක් කියලා. වේගයෙන් පල්ලට ගලාගෙන යද්දී උඩට යනවා කියන්නේ කොච්චර අමාරුද? කියන අපේ ස්වභාවය කොහොම හරි අපි කොච්චර කතා කරත් අපේ ස්වභාවය කොහොම හරි කියන්නේ මේක කොහොම හරි තේරුම් ගන්න ඕනේ කියන එක. කියන්නේ මට මේක තේරුණා කියලා හම්බෙන්නට ඕනේ කියන එක. තමයි අපේ කොච්චර ගියත් තියෙන හැකියාව. කොච්චර කතා කරත් තියෙන හැකියාව අපි මේක කොහොම හරි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඒකට යන අවශ්‍ය විදිහට එක එක කෝණවලින් අපි ඒක දාගන්නවා. අපට එන්නේ නැහැ අපට මේක තේරුම් ගන්න නෙමෙයි තියෙන්නේ යෝනිසෝමනසිකාරය කරන්න කියලා. කියන්නේ ධර්මයේ ඒක ඇහෙනකොට අපට තිබිය යුතු එකම දේ යෝනිසෝමනසිකාරය විතරයි කියලා අපට හිතෙන්නේ නැහැ. අපට උඩට කොහොමද තේරුම් ගන්නද කියන එක. ඒ නිසා තේරුම් ගන්න මොන හරි විග්‍රහයකට යොමු එහෙනම් අපි ධර්මයේ ඇහෙන තැනදී අපි මේ කරුණු ටික හොඳට මොනිකෝ දැනගන්නට වෙනවා. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න කලින් මේ ප්‍රතිපදාව ශ්‍රද්ධාවට එන්නේ කොහොමද කියන එක, දැන් ඒකට මුල ආරම්භය මොකද්ද කියන කාරණාව දැනගන්න. ඒ තමයි ප්‍රඥාව අල්ප මාත්‍ර වශයෙන් තියෙනවා සද්ධානුසාරය කරනට. ඒ කියන්නේ කටගත් යෝනිසමනසිකාරය. වෙන දෙකින් නෙමෙයි. ඒ කියන්නේ එතකොට එහෙනම් මේ යෝනිසමනසිකාරයක් තියෙනවා කියන එක ඇති බව ධර්මයේදී අපි ඉස්සල්ලාම දැනගන්නට ඕන. කිසි විදිහකින් අපට අපි ඔක ලේබල් කරන්න ගියොත් හරි කියලා. මේ ලේබල් කිරීමම තියෙන්නේ. අපි තව කෙනෙකුගේ කෝණයක් අල්ලගෙන. ඒ අල්ලගත්තනම් අපි තුල ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධා හම්බෙලා නැහැ. ඒ තව කෙනෙක් කන්නවක් බුද්ධ වචනේ තේරුම් ගන්න අවශ්‍ය වුණා. එතනින් කියලා තියෙනවා ප්‍රතිපදාව තුළින් බුදුරජාණන් වහන්සේ වෙන්නපු ධර්මයේ සාක්කාත නැහැ. ඒ කියන්නේ ඒක හරියටම දීලා නැහැ. ඒ නිසායි අපට තව කෙනෙකුගේ දේවල් අවශ්‍ය තේරුම් ගන්න කියලා. ඉතින් ඔන්න ඔය මේ විදිහට අපි බලන්නට ඕනේ ප්‍රතිපදාවට යොමු වෙන්න යෝනිසමනසිකාරය කියන එක විතරක් ධර්මයෙන් හම්බ හම්බ වෙන්නට ඕන කියන එක වටහා ගන්නට ඕන මේක තේරුම් ගන්න එක ගැළපෙන එක නෙමෙයි. ගැළපෙන්නේ ගැළ සත්‍ය ඥානෙ ඉන්නේ සෝතාපන්න බවට. එතෙක් සත්‍ය ඥානෙ ඉන්නේ කලින් සත්‍ය ඥානෙ ඉන්නේ නැහැ. සෝතාපන්න බවද සත්‍ය ඥානෙ. එනම් මේ නාම රූප කියලා කියන්නේ මොකද්ද? දැන් අපි නාම රූපයෙන් තමයි ආයතන හටගන්නේ. එතකොට අපි ඒ සැරේ කතා කරා නාම රූපයෙන් ආයතන හටගන්නේ කොහොමද? කියන්නේ කොහොමද කියනකොට නාම රූපයෙන් හටගන්න ආයතනය මොකද්ද කියලා අපට බලෙන් හොයන්න පුළුවන් එක නෙමෙයි අපි කතා කරා. අපි එකකින් බලෙන් දාගෙන ඉන්න වැරද්ද. ඒ විදිහටම තමයි ආයතන හටගන්නේ නාම රූපෙන් නාම රූපය හටගන්නේ විඥාය. එතකොට එන නාම රූපය කියන කාරණාව. අපේ බලෙන් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. නාම රූපය කියන කාරණාව පිළිබඳව විඥානයේ නාම රූපය අතගත්තේ කියලා බුද්ධ වචනේ අහනකොට අපට කොමක්ද හම්බ විය යුත්තේ? අනේ මේ වචන ටික ලස්සනට ගැලපෙන්න කියන එක නෙමෙයි. අපට ගැළපුණා නම් ගැළපෙනවා කියන කාරණාව නම් ගන්නට ඕන තේකම නම් හැංගීම තියෙන්නේ. අපි මුලින් පටන් ගන්නෙදිම බුදුරණවහන්සේ කියපු කාරණාවක් කරන්න ඕනේ නැහැ. කියන්නේ අපි කියන්නේ අපිට යෝනිසමනසිකාරී උත්පාදයක් තමයි මේක තියෙනවද කියලා පිළිගැනීම නේ. ධර්මය ඇහෙද්දී මොකද නාම රූප විඥාන පිළිබඳ අපිට ඇහෙන දෙයක් නේ. ස්වම්බුඥානයක් නෙමෙයිනේ. ඇහෙන දෙයක්. ඇහෙන දේ තුළින් හම්බ යුතු එකම දේ යෝනිසමනසිකාරය. එතකොට මේකට අපි ඉඩ දෙන්නේ නැතුව අපි කොහොම හරි ගලපන්න නම් හදන්නේ එතරම් ශ්‍රද්ධාවට ප්‍රශ්නයක්. දැන් ගලපන්න කොහොමද බෑ ගලපන්නේ Taman දන්න දෙයත් එක්ක. එහෙනම් අපි බලමු ටිකක් අපට මෙතනදී යෝනිසෝමනසිකාරයක් කොහොමද උත්පාදයේ ගත හැක්කේ? ඒ වගේම මෙතන සක්කාදිට්ඨිය කොහොමද ප්‍රහාණය වෙන්නේ ප්‍රතිපදාවේ? ඒ ඒ ඒ ප්‍රතිපදාව හැම වෙනකොට යෝනිසෝමනසිකාරයේ උත්පාදයේ ඉමේදී ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව ඇති වෙනකොට සක්කාදිට්ඨිය දුර වෙන ප්‍රතිපදාවක් බවට එකපත් වෙන්නේ කොහොමද? මොකද ප්‍රතිපදාවක් නේ. ගැළපෙනවා කියන එක ප්‍රතිපදාවක් නෙමෙයිනේ. අපට අපේ කොන්නේ ওই ටික ලස්සන සැලදෙන්නේ. අරහත් වෙනපත් වෙන කම දෙන ප්‍රතිපදාව. දැකපු දේ ඔස්සේ යන ප්‍රතිපදාව තියෙන්නේ සෝතපන්න කෙනාට. හරියටම දැකපු දේ ඔස්සේ යන එක. එක වෙන විග්‍රහයකින් නෙමෙයි. දැන් අපි අද හිතනවා අපි ඔක්කොම ඉගෙනගෙන අපි ඒක ඔක්කොම තේරුම් අරගෙන තමයි යන්න තියෙන්නේ කියලා. අරෂ්ඨාංග මාර්ගයන්නේ එහෙම තමයි. ඒක ඇත්ත. අපුදේ ඔක්කොම තේරුම් ගන්න තමයි අරහතන් මාර්ගයන් තියෙන සත්‍ය වශයෙන්. ඒ තමයි මාර්ගයේ වැස ගන්න කෙනා සෝතපන්න කෙනානේ. සෝතපන්න කෙනා යන්නේ එහෙම තමයි. ඒ කියන්නේ කාගත උපදේශය වුණේ. එතනින් මෙහා කෙනාට කරන්න තියෙන්නේ යෝනිසමනසිකාරයක් විතරයි. සෝතාපන්න භවෙන් එහා සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව අවශ්‍ය නැති බවම දුරදස් පෙන්නනවා. එහෙනම් සද්ධර්ම ශ්‍රවණයේ අවශ්‍යතාවය තියෙනවා එතනින් මෙහා කෙනාට. එහෙනම් ඒ සද්ධර්ම ශ්‍රවණයේදී ඇති යුතු එකදීම යෝනිසමස්තිකා. ඒකම දෙයි. ඕක අපි හොඳට හිතන්නට ඕනේ. නාම රූප කියනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම රූප පටවියාපෝ තේජෝ වායෝ හතර මහා ධාතු සහ හතර මහා ධාතුන්ගෙන් හටගත් දේ තමයි කුමක්ද? නාම රූප කියනකොට ওই විග්‍රහ දෙක. නෝක ඒක තමයි ආයතනයත් හම්බෙන්නේ. මේක හම්බෙන්නේ විඥානයත් එක්ක. දැන් මොකද්ද මේ නාම රූප කියන්නේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන්නේ. හතර මහා ධාතු කියන්නේ. දැන් මේක යම්කිසි කෙනෙක් ඒ විදිහටම දැක්කනම් එයාට කවුරු කියලාද කියන්නේ? සෝතාපන්නයි කියලා. සම්මාදිට්ඨි සූත්‍රය මහාචාර්ය සූත්‍රය පැහැදිලි කරනවා නාම රූපේ ඥානං නාම රූප සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං යා සෝතාපන්නයි දැන් සෝතාපන්න නොවි අපට නාම රූප තේරෙනවා නම් ප්‍රශ්නයක් බුද්ධ බුදුරජාණන් වහන්සේ කෘත්‍ය වෙලා නැහැ කියන්නේ යෝනිසෝමනසිකාරය වෙලා නැහැ අපට නාම රූප තේරෙනවා නෝ අපට තේරිය යුත්තේ යෝනිසමනසිකාරයක් කරනවා කියන එක. නාම රූපේ තේරෙන එක නෙවෙයි. ඒක ඇහෙන තැනදී. යෝ හැම වෙලෙම යෝනිසමනසිකාරයක් උත්පාදේකට ඕන. සෝතපන්න උනාට පස්සේ ඒත් යෝනිසමනසිකාරය. හැබැයි ඒකට පිටින් ඇහෙන්න ඕනේ නැහැ. ඇහෙන්නත් පුළුවන්. මොකද සත්‍ය දැක්ක නිසා. ප්‍රතිපදාවකින් සද්ධාවට එන්නන්න අනිවාර්යෙන් යෝනිසමනසිකාරයක් උත්පාදය වෙන්නම ඕනේ. ඒක ඇත්තයි කියලා හම්බුනේ, කියන්නේ ඒක හරි කියලා හම්බුනේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධා නැතිකමත් එක්කමයි. ඒ කියන්නේ අපිට දැන් නාම රූප තේරුණා කියලා හම්බුණා නම් අපිට ගැළපුණා නම් නාම රූප එතනම ශ්‍රද්ධාව නැති වෙනවා ප්‍රතිපදාවෙන්. ඇයි අපි වෙන මොනවා හෝ ක්‍රමයකින් එක තීරුම් අරගෙන අපි බුදුරණවහන්සේ කියන ශ්‍රද්ධාව ප්‍රතිපදාවෙන් හම්බලන්නේ සක්කාත බව. සක්කාත බව ප්‍රතිපදාවෙන් හම්බුනොත් අපිට වෙන කෙනෙක්ගේ දෙයක් අවශ්‍ය නැහැ. වෙන කෙනෙක්ගේ දෙයකුත් අපට අවශ්‍ය ධර්මය තේරුම් ගන්න. බුදුරණවහන්සේ ධර්මයේ අඩුපාඩු සහිතව කිව්ව නිසා. බුදුරණවහන්සේට ධර්මයේ කියන්න ඔක්කොටම ගැළපෙන විදිහට නැත්නම් මේ ඒ ඒ ඒ ස්වභාවය අනුව කියන්නේ දක්ෂ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒකයි එහෙම වෙන්නේ. තව කෙනෙකුගේ විග්‍රහයක් අවශ්‍යයි. එක විද්‍යාව එහෙම නැත්නම් අතීත ඉඳලා මොන හරි වෙන විග්‍රහයක්. නැත්නම් තමන් දන්න කෝණි. තමන්ට වැටහෙන කෝණි. මොකද අපිට යෝනිසමනසිකාර උත්පාදයේ කියන එක නෙමෙයිනේ කල යුත්තේ වෙලා තියෙන්නේ. ගලපන්න එකනේ. එතකොට ගැළපුණේ එකත් එක්ක. වේදනාව කියන්නේ අපි දන්නවා ස්පර්ශයෙන් හටගත්ත වේදනාව. වෙන වේදනාවක් නෑනේ. එහෙනම් මෙන්න වේදනාව තේරුම් ගන්න වෙනවා. මොකද්ද කියලා තේරුම් ගන්න යමු වෙන්න වෙනවා. සංඥාව, චේතනාව, එළකට ස්පර්ශයේ ළඟට මානසිකාරය. දැන් අපි කැමති මේක තේරුණා කියලා හිතෙන්නේනේ. තේරුණා කියලා හිතෙන එකක් නෙමෙයි විය යුත්තේ. කොහොමද මේක යෝනිසෝනසිකාරය පදින්නේ? ඊළඟට රූප. රූප කියන්නේ පටවියාපෝතේජ වායෝ සහ උපාදානෙන් හටගත්ත දේ. මේක තව විස්තරාත්මක තේරුම් ගන්න පුළුවන් මහානිදාන සූත්‍රය නාමකය පටික සම්පස්සේ රූපකය වචන සම්පස්සේ අපි ඉස්සලාම් බලමු දැන් අපට යෝනිසෝමනසිකාර උත්පාදයක් නෙවිය යුත්තේ ගැළපෙන එක නෙමෙයි අපට ගැළපුණා නම් එතන වැරද්ද අපි ඉස්සලාම් බලමු ගැළපුණා නම් එතන සින වැරද්ද එතකොට තමයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව හොයාගන්න වෙන්නේ කියන්නේ එතනදී නිවන මාර්ගයට යා යුතු අවශ්‍යතාවය ගොඩනගන්නේ. තවදුරටත් ධර්මය ඇහෙන්න ඕන කියන කාරණාවෙන් යොනිසමනසිකාරය යොමු යුතුයි කියන ප්‍රතිපදාව හම්බෙන්නේ එතනදී. අන්න එතකොට හරි. එතකොට මාර්ගයට යොමු වෙන්න ඉඩ කඩ තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපි මේක ගලපගෙන මොකෙන්ද ගලපගෙන තියෙන්නේ? මොනවා හරි දෙයකින්, තව විශේෂයකින්, තව විග්‍රහයකින්. ඇයි එහෙම ගලපගත්තේ? ඇයි එහෙම තේරුනේ? ධර්මයේ ස්වකාත නැති නිසා. බුදුරණවහන්සේට එච්චර කියන්න තේරෙන්නේ නැති නිසා. ඒකයිම ගලපගත්තේ. හැබැයි අපි මේක ගැලපුණා කියලා බුදු ගුණ කියනවා, ධම් ගුණ කියනවා, ඒව ඇත්තයි. නමුත් ඒක හිතන එකක් නෙයි. ප්‍රතිපදාව නෙමෙයි හිතන එක. හිතන එක එකක් ප්‍රතිපදාව තව එකක්. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට වෙන කිසිම දෙයක් ගැලපෙන්නේ දෙයක් නැහැ. දැන් අද අපි කියන්න හොරලා තියෙනවා නේද සමහර කාරණා තුළදී අපි ඇත්තටම හිතින් හිතලා හිතින් ගොඩාක් සතුටු වෙලා බුදුරණවහන්සේව ඉස්මතු කරන්න, ගුණය ඉස්මතු කරන්න ඕන නිසා අපි හතුටින් සමහර කාරණා කියන්න හුරු වෙනවා ඔය අද නූතන විද්‍යාවේ හොයාගන්න ගොඩක් කරුණු ඊට කලින් බුදුරණවහන්සේ හොයාගත්තේ ඉච්චර හැකියාව බුදුරණවහන්සේ තිබ්බා කියලා අපි හිතින් හිතලා ඒ ඒ ගුණය ඉස්මතු කරන්න හදනවා. හැබැයි ඒකෙත් එතන ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ඇවිල්ලා නැහැ. ඇයි? අපි ඉස්මතු කරන්න හදන්නේ ගුණෙන් බුදුරණන් ශ්‍රේෂ්ඨයි කියන්නේ. ඒකෙන් අපි පිනක් වැඩෙනවා. කුසලයක් වැඩෙනවා, පිනක් වැඩෙනවා. ඇයි? අපි උත්සාහ කරන බුදුරණන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරන්න. නිවන් මඟ වැඩෙන්නේ. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්නේ. ඒ කොහොමද? අපි ඒ සරල කාරණා මම කිව්වේ කරුණෙන් පිළිඅරගෙන ඉවරයි. කියන්නේ මේ විද්‍යාඥයෝ අද හොයාගත්ත කාරණා එයාලා හොයාගත්ත බුදුරණවහන්සේගේ බණ අහලා නෙමෙයිනේ. හැබැයි ඒ කරුණු බුදුරණවහන්සේ ඊට කලින් හොයාගෙන තිබ්බා කියලා කියනකොට මේ කට්ටියත් වෙන බුදු ගුණ වලට සමීපයි ටිකක්. විද්‍යාඥයෝ ටික. ඒ බුදුවරු හොයාගන්න දේවල් විද්‍යාඥයෝ හොයාගන්නවා. බුදුරු හොයාගන්න දේවල්. ඒ පස්සේ හරි විද්‍යාඥයෝ තනියම හොයාගත්තේ බුදුරු හොයාගත්ත දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ අසීමිත ගුණස්කන්ධයකින් යුක්තයි කියලා අපි හිතින් හිතලා පින රැස් කරගන්න එක කරනවා. ඒ වුණාට අයි බුදුරන් වහන්සේගේ ගුණේ ප්‍රතිපදාවෙන් හම්බෙලා නැහැ. සද්ධා ප්‍රතිපදාවෙන් හම්බෙලා නැහැ. අනිත් පැත්තට කියලා ඉවරයි. බුදුවරු හොයාගන්න දේවල්. පුතත් අමු පුතජන කෙනෙකුටත් හොයාගන්න පුළුවන් කියන එක කියලා ඉවරයි. නිවන් මඟට එන්න බෑ. හැබැයි පිනක් රැස් වෙනවා අනන්ත වූ බුදු ගුණ හිතන එකත් එක්ක. පුණ්‍ය වාගේ පැත්ත එක පැත්තක් ලෝකෝත්තර පැත්ත තව පැත්තක්. ලෝකෝත්තර පැත්තට යොමු වෙන එක ලේසියෙන් ඇති කරගන්න බෑ. එතකොට එහෙනම් මේ ඒ හැම එකම වෙන්නේ අපි අර අපේ ජීවිතේ පින වර්ධනය වෙනවා. පින වැඩෙන යම් වැඩපිළිවෙලක් හම් වෙනවා. නිවන් මාර්ගට ප්‍රතිපදාව හම් වෙන්නේ. එතකොට නම් මේ නාම රූප තේරුම් ගන්න තැනදී අපි අපිට ඉස්සලම හම් වෙන්න ඕන අපිට තේරුණා නා නාම රූප. තේරුණේ වැරද්දක් නිසා. එහෙනම් අපිට බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාව නැති නිසා තේරුණේ. දුරරහසකට ශ්‍රද්ධාව තියෙනවා නම් ප්‍රතිපදාවෙන් ගුණයෙන් අපිට ශ්‍රද්ධාව අපි හිතලා තියෙනවා කල්පනා කරලා තියෙනවා අපිට පිනක් රැස් වෙනවා කියන. නමුත් තාම නිවන් මඟ උත්පාද කරගන්න අවශ්‍ය යෝනිසෝ මනසිකාරයට කාරණා හම්බෙන්න විදිහක් නැහැ ඒක තේරෙනවා. එහෙනම් අපිට මේ අඩුව කොහොමද හම්බුනේ? අන්න ඒක තේරුම් ගත තමයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න යමු වෙන්නේ. ඒකට වෙන කිසිදු විග්‍රහයක් නැති බුද්ධ වචන විතරක් අපට ඇහෙන්නට ඕනේ. ඒක විතරක් පිළිගන්නට ඕනේ. ඒක විතරක් හරි කියලා පිළිගන්නට ඕනේ. එතකොට තේරෙන්නේ හැබැයි යම් ප්‍රඥාවක් සිම් වැඩිනවා ප්‍රතිපදාන සද්ධාවට එනවා. යෝනිස් මනසිකාරය කරන්න යමු වෙනවා. ප්‍රඥාවෙන් ටික ටික දකිනවා. මම නෙමෙයි දකින්නේ. මම දකින්න සිතවිල්ලකින්නේ. මේ ලේබල් කරන්නේ සිතවිල්ලකිනේ කල්පනා කරලා ලේබල් කරන්නේ මේක මෙහෙමයි කියලා. එතකොට ඒ සිතවිල්ලෙන් කරන්න යන තවත් විතරක දාලා තව කකරට ගලපගෙනනේ. එතකොට ඒක ප්‍රඥාවෙන් වෙන එකක් නේද? ප්‍රඥාවෙන් දැකිය යුත්තක් නේ බුදුරණවහන්සේ පෙන්නන්නේ. අපි මේ නිකන් කල්පනා කරලා මේක හරි කියලා ගලපන්න යන්නේ විතරකින්. සද්ධාවිති අනුසව ආකාර පරිවිතක දිටිනිච්ඡනක්කන්ත ඉක්මවුරා ඉක්මවපු දෙයකට කියනවා මේ නාම රූප කියන කන වැටෙන්නේ විඥාණයෙන් හටගන්නේ කියලා. ඒ කරුණ ටික ඉක්මවපු දෙයකට. අපි දැන් අපිට තේරෙනවා කියලා ගන්න ওই කරුණ ටිකත් එක්කනේ. එතකොට ওই කරුණ ටිකත් එක්ක ගත්තා කියලා කියන තැනම එහෙනම් වැරද්දක් හම්බෙලානේ. ඔන්න ඔය වැරද්ද අපිට හරියට හම්බෙච්ච තැනයි තමයි ආයේ යෝනිස මනසිකාරයක් කරන්න යමු වෙන්නේ. හැබැයි අර ඒ ඒ දක්වා එනකොට මොනවද කරලා තියෙනවා. මොකද අපට මේ හරි දේ හරිම දේ මුලින්ම හම්බෙන්නේ නැහැ. හරිම දේ හම්බෙන්නේ නිවැරදි දෙයට බැසගත්තට පස්සේ. වැරදි වැරදි තමයි මේ කියන්න තියෙන්නේ. සක්කාදිටියට පහරක් වදින්න තමයි කියන්න තියෙන්නේ. එහෙම නැතු මේ මේ සක්කාදිටියත් එක්ක යන ගමනක් නෙමෙයි. නිවන් මඟ කියන්නේ. මේකේ පුංචි උදාහරණයක් අපි ගමුකෝ. දැන් අපට මම මේ කියන ස්පර් සමහර කරුණු වැරදිව පෙන්වලා දුන්නා. මම ස්පර්ශයෙන් විග්‍රහ කරද්දී මම තව එකක් පෙන්ලා දෙන්නම්. අපට මේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට නැති බව. අපි තුල. නාමකය පටික සම්පස්සේ රූපකය දිවචන සම්පස්සේ. සම්පස්සය පෙන්වන්නේ පටික සම්පස්සේ කියන්නේ පටික රූපයත් එක්ක අදිවචන සම්පස්සේ නාමකය නාමකය පටික සම්පස්සේ රූපකය අදිවචන සම්පස්සේ. එතකොට ඒ නාම රූප කියන මෙන්න මේ කාරණා පෙන්ලා දෙනවා. රූපය කියනකොට අපි නම් මේ රූපය කතා කරනකොට හතර මහා ධාතු වලින් හටගත්තා. දැන් මම බලන්න ටිකක් හිතලා හතර මහා ධාතු කියනකොට ඔබට හිතන්න ඔබට දැන් අනුලස් වර්ණසේ කටහඬ ඇහෙනවා. නැත්නම් ඔබ ඉස්සරහ මොනවද පේන්න තියෙනවා. අපි දැන් කල්පනා කරනවා නේද මේක කියන්නේ අනුලස් වර්ණසේ කටහඬ ඇහෙනවා කියන එක. ඔබ ඉස්සරහින් පේනවා කියන එතන රූපී ස්වභාවයක් හමුුණා නම් හතර මහා ධාතු වලින් හටගත්තා කියනකොට අපි ගන්නවා හතර මහා ධාතුම සංකලණයකින් එක එක හට ගන්න තියෙන්නේ කියලා. උදාහරණයක් දැන් ඔබ හැමෝම මේක ශ්‍රවණය කරන නිසා එක කම්පියුටරයක් ෆෝන් එකක් ඉස්සරහ තියෙනවා. දැන් ඔබට ගෝචර වෙච්ච ගෝචර වෙන කාරණාවක් දැන් පෙන්වන්න යන්නේ අපට හොයාගන්න තියෙන්නේ. ගෝචර වෙච්ච කාරණාවස්සේනේ. මෙතනදී අපට යෝනිසමනසිකාරයක් මිසක් ගැළපීමක් නෙවෙයිනේ. කියන්නේ පටිච්චසම්පදායන් යනකොට හැබැයි අපිට මෙතනදී පටිච්චසම්පදායන් යන්න ගෝචර කාරණාව කොස්සේ යන්න තියෙන්නේ. ඒතර මේ ගෝචර කාරණාව ඔස්සේ යන කාරණාව මේ යෝනිසමනසිකාරයත් එක්ක අපිට කරන්න කල්පනා කරන දෙයක් තමයි තියෙන්නේ. එතකොටයි සෝතපන්නත්වයේ සත්‍ය දකින්න ප්‍රතිපදාය බුදුරණවහන්සේ කියපු කාරණාව මේකාන්තයෙන් ඇත්ත කියලා පිළිගැනීමේදී අන්න ඒකට මොකපෑදෙනවා. දැන් අපට ඔය ඉස්සරහ පේන තියෙන කම්පියුටරේ එක අපි ඉස්සල්ලාම ලෝකීය ප්‍රත්‍යක්ෂයනේ බලන්න තියෙන්නේ. ලෝකීය ප්‍රත්‍යක්ෂේ කම්පියුටරේ පේනවා. අපි දැන් ඔකේ ඔන්න රූපය කියලා නම් කරා. දැන් අපි දානවා මේ රූපය මොකද්ද? සතර මහා ධාතු එකතුවක්. සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කියන විග්‍රහ කරනවා කක්කලං කරගතන් උපාදින්න බුදුරණවහන්සේ. තදගති. දැන් එතකොට මේ හම්බෙච්ච කාරණාව නේ දැන් හොයන්න පටන් ගන්න. ඊට පස්සේනේ පටිච්චසමුප්පාද න්‍යාය හම්බෙන්නේ. ඒක පටිච්චසමුප්පාද න්‍යාය වචන ටිකකින් විතරක් නැතුව ඒක යෝනිස මොනසිකාය ප්‍රඥාවට හම්බෙන දෙයක්. දැන් අපිට ඉස්සරලාම අතර මහා ධාතු කියනකොට ලෝකයට හම්බුනා. මේ රූපේ හොයාගන්න. දැන් අපි ගත්ත මොකද්ද මෙතන සංකරණය හතර මහා ධාතු වල. රූප. බුදුරණවහන්සේ කොහොමද කොහෙද ඔබ කියලා කියන්නේ? හතර මහා ධාතු දැන් අපි ගන්නවා හතර මහා ධාතු එක එක විදිහට සංයුතියක් තියෙන්නේ. කියන්නේ පටවි බව පේනකොට නැත්නම් අපි තද වැඩිපුර පේනකොට ඔන්න පටවි ගතිය වැඩි ආපෝ තේජෝ වායු ගතිය අඩුයි. ආපෝ වැඩි වෙද්දී පටවි කියන එක අඩුයි අරව වැඩි. කොහෙද බුදුරණවහන්සේ කියලා තියෙන්නේ? නෑ නෙමෙයි කියලා. දැන් අපට එහෙම හිතෙන්නේ මේ හතරම සංයුතියක් තියෙන්නේ කියලා. අන්න ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට ප්‍රශ්නයක් කියලා. නිවන් මාර්ග ප්‍රතිපදාවෙන් හම්බෙලා නැහැ. ඇයි? අපට යෝනිසු මනසිකාරයක් නෙමෙයි අවශ්‍ය වෙක තේරුම් ගන්න. ෆිසික්ස් අවශ්‍ය වුණා තේරුම් ගන්න. විද්‍යාඥයෝ කියපු දේ අවශ්‍ය වුණා තේරුම් ගන්න. බුදුරණවහන්සේට එච්චර තේරෙන්නේ නැති නිසා බුදුරණවහන්සේගේ ධර්මයේ සවක්කාත නැති නිසා අපට ෆිසික්ස් කියපු විශේෂ විද්‍යාඥයෝ කියපු කාරණාව අපේ කෝණයෙන් අපි විතරක් කළ තේරුම් ගත්ත ටික අපට අවශ්‍යයි බුදුරණවහන්සේ කියපු ටිකක් තේරුම් ගන්න. හැබැයි අපි හොඳට බුදුගුණ හිතන්නේ. අපි එතනින් කල්පනා කරන විද්‍යාඥයෝ හොයාගත්ත දේ බුදුරණවහන්සේ කලින් හොයාගත්තා කියලා. හැබැයි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවට එන්න බැරි වෙලා. එයි අපි මේක තේරුම් ගන්න ඕන තමයි අපිට තේරුම් ගන්න ලකුණක් වැටෙන්නේ. අපි ෆිසික්ස් අවශ්‍යයි. ෆිසික්ස් කියන එක නැත්තම් අතීතේ ඉඳලා ආපු යම් වෙන විග්‍රහයක් නැත්තම් මේ දැන් අපි විතරක ගැලපෙන එක අපිට ලා ගන්න අවශ්‍යයි. මොකටද? අරක තීරුම් ගන්න. බුදුරණවහන්සේ පෙන්නපු කෘත්‍ය කරගන්න නෙමෙයි. යෝනිසමනසිකාර කරගන්න අවශ්‍යත් නැහැ. ඒක එතකොට ඒකත් අවශ්‍ය නැති බවමත් පිළියරන් ඉවර. ඒ කියන්නේ ධර්ම පිළියරන්ම නැහැ. ඒකෙන් ප්‍රතිපදාවයි. ගුණයෙන් හිතනවා. ප්‍රතිපදාවෙන් පිළියරන්නේ. එතකොට එහෙනම් මොකද්ද බුදුරණවහන්සේ මේ හතර මහා ධාතු වලින් හට ගන්නවද? හතර මහා ධාතු කියලා කිව්වේ. ඉස්සලම අපි හතර මහා ධාතු කියන කාරණාව අපි දන්න මොනවා හෝ විශ්ලේෂණයකින් හිතාගෙන මේ මේක හොයන්න කියලා වැඩක් නැහැ නේ. අපි දන්නේ ඝනද්‍රව වායු කාරණාවත් එක්ක මේ මේ වචන විතරක් පට ව්‍යාපෘතිය වායු දා ගන්නවා. ඊළඟට අපි මේකේ සංයුක්තයක් කියන්නේ මේක සංකලනයක් වෙලා විවිධ විදිහට සකස් වෙච්ච දෙයක් මේ රූපය කියන වෙන්න පටන් ගන්නවා. බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රායෝගික දෙයක් නේ. ඒක හොන්ටටම ධර්මයෙන් හම් වෙනවා. දැන් ඊට පස්සේ නම් පටවි කියන්නේ මොකද්ද කියලා බලන්න තියෙන්නේ. දැන් රූපේ පටවියෙන් අටගත්තා නම් පටවි කියන්නේ මොකද්ද? මේ යෝනිසු මනසිකාරටි ආයුත්තට පැත්තකට දාලා අර ගලපන්න යනවා. පටවිය කියන්නේ මොකද්දයි හිවි උදතු මේ මේක මේ මේ හතරක සංයුතියක් කියන කාරණාවනේ ඒක විභේදනයක් නේ. ඒක මේ තියෙන දෙයක් විභේදනයක්. බුදුරණවහන්සේ තියෙන දේවල් විභේදනය කිරීමක් නෙමෙයි පැහැදිලි කරේ. ප්‍රඥාවෙන් හේතුඵලයක් හොයන එක. ලෝකෙන් ඈතර වීම මිසක් ලෝක විභේදනයක් නෙමෙයි. අපි අර ෆිසික්ස් වල තියෙන ලෝක විභේදනේ දාන්න හදනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු වචන වලින් තේරුණා කියලා අරගෙන. බුදුරණවහන්සේ විග්‍රහ නොකරපු දෙයක් ප්‍රතිපදාවෙන් සද්ධාවට එන්නේ නැතුව. බුදුරණවහන්සේ දන්නේ පටවි මොකද්ද? තද ගතිය. තද ගතියක් නේ ප්‍රත්‍යක්ෂය. කල්පනාවක් නේ අපි මේක ඇතුලේ තව ආපෝතේජෝ ආයෝත් තියෙනවා කියලා හිතන්නේ. ඔබ ඉස්සරහ වෙන කම්පියුටරය ඇතුලේ ඒක ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙනකොට අපිට දැන් එතන තද ගතියක් නේ ප්‍රත්‍යක්ෂ වෙන අපිට ආපෝතේජෝ ආයෝ අපි මෙහි තියෙනවා නැත්නම් එහෙ මේකුත් මේ වගේ සංකල්පයක් තියෙනවා කල්පනාවක්. මේක මේ මේ තියෙන දෙයක් විග්‍රහයක් නේ. එතකොට ගතියක් හම්බුණා නෙවෙයි. දැන් අපි ඒකනේ රූපයට යන්නේ හැම වෙලෙම තියෙනවා ওই සාස්වත පැත්තත් එක්කනේ යන්නේ ගතියක් නෙමෙයි හම්බ වෙන්නේ. අපිට මේ තියෙන තියෙන රූපයක්. ඒ කියන්නේ ඒකේ හතරම සංකලනයක් තියෙනවා. ඒක හරි ෆිසික්ස්. ඒක වැරදි නෑ. මොකද මේ ෆිසික්ස් වැරදි නම් අපිට මෙහෙම කතා කරන්න බැරි නෝනේ. ඇයි මේ මේ මේ පරිගණක මේ දුරකථන මේවා ෆිසික්ස් තියෙන නිසා ඒවා හම්බුනේ ඒවා හරි වැරදි නෑ හැබැයි ෆිසික්ස් ඒ භෞතික විද්‍යාව බුදුරණවහන්සේ දර්ශනේ මේ භෞතිකත්වයේ තුල විද්‍යාවක් නෙමෙයි දැන් ෆිසික්ස් වල තියෙන භෞතිකත්වයේ තුල විද්‍යාව කියන්නේ ඇති දේ තුල විද්‍යාව භෞතික ගෝප්‍ය කියලා දේ තුල බුදුරණවහන්සේගේ විද්‍යාව ලෝකෝත්තර ඊතර වෙන විග්‍රහය. අපි එක මේ ෆිසික්ස් වලට දාගෙන හරියන්නේ නැහැ. එක ලෝකේ පැවැත්මේදී හරි. ඊතර වීමක් නැහැ. අපි මොකද කරන්නේ? තියෙන රූපය මොකද්ද කියලා විභේදනය කළා තව ඔයිටත් වඩා යනවා බෙදන්න ඊට පස්සේ. පට ව්‍යාපෝතේජෝ වායෝ විතරක් මේක නෙමෙයි. තව 28කටද තව විවිධ විදිහකට අපි මේක බෙදලා විභේදනය කරලා බලන්න යනවා යනවා යනවා මේ මේ තියෙන ලෝකේ. මේ තියෙන ලෝකයට ඇලිම වැටීම දුර වෙනවා. එතර වෙන්නේ. අයි වෙන දෙයකට යමු වෙන්නේ. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නැහැ. අයි බුදුරණවහන්සේ කියපු දේ තේරුම් ගන්න අපට විද්‍යාවෙන් කියපු මතය අවශ්‍යයි. දැන් සුනිල් සෝපාකරව දන්නේ නැහනේ. චුල්ලපන්තක සාරණාසලා දන්නේ නැහනේ ඌවා. ෆිසික්ස් දන්නේ නැහනේ. මේ මේ රූපය තුල මේ මෙතනම හතර මහා ධාතු කියලා අපි දැන් වචනෙන් දාගෙන ආ මේ හතරේම සංයුතියක් මේක තියෙන්නේ. ඔය ඔය විශ්ය දන්නේ නැහැ. බුදුරණවහන්සේ විශේෂ පෙන්වුවේ නැහැ. තද ගතිය පෙන්වුවේ. පටවි කක්කලං කරිගතං උපාදින්නම්. ප්‍රත්‍යක්ෂයක් පෙන්වුවේ. තක්කලං කරකතන අද ගතිය ප්‍රත්‍යක්ෂේ. එතනෙම පෙන්ලා තියෙන උපාදානයෙන් හටගත්තා කියලා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයට හම්බෙච්ච කාරණා යෝනිසු මනසිකාට පෙන්නලා තියෙනවා. දැන් පජ්ජේ සූත්‍රයේ ලස්සනට මේ එකින් එක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන කාරණා වශයෙන් උණින් විසම පැහැදිලි කරලා පෙන්නන්නේ. රූපේන රූප වේදනාන වේදනාව. දැන් අපි අපි අපි හදන්නේ මේ තියෙන දේක පංචීපාස්කන්තයක් බලන්නනේ. තියෙන දේ හතර මොහොතවත බලන්නේ මේ තියෙන දේක් විභේජනයක් කරන්න හොයන්නේ මේ හේතුඵල ධර්මයක් ගන්න නෙමෙයිනේ. ඇතයි කියලා ගත්ත කාරණා ඇති උනේ කොහොමද කියලා හරිය නෙමෙයි යන්න හදන්නේ. අතිපට්ඨානයත් වරද්දක අතිපට්ඨානයේ තියෙන කාරණා හම්බෙලා නැහැනේ. මේ ප්‍රතිපදාව අතිපට්ඨන්නේ කොහෙන් ගියත් ඇතයි කියලා ගත්ත හම්බෙච්ච දේ ඇති උනේ කොහොමද කියලා කයෙහි කය මේකනේ හොයන්න තියෙන්නේ. අපි අතීතයේ ඉපදලා බලන්න හදන්නේ. දැන් දැක්කට පස්සේ එතන රූපය මොකද්ද? වේදනාව මොකද්ද? සංඥාව මොකද්ද? සංකාරය මොකද්ද? විඥානය මොකද්ද? ඒක කොහොමද මේ හටගත්තේ කියලා හොයන්න පටන් ගන්න ඉබේදනයක් කරලා. රූපේ පටවිය කියනකොට රූපේ පටවිය මොකද්ද? ආපෝ තේජෝ වායෝ දැන් මෙතන මොනවද මේ පටවිය ආපෝ තේජෝ වායෝ කියන්නේ කොහොමද මේ සංයුතිය සංකල්පණය වෙන්නේ කියලා අපි දැන් මේ තියෙන දේ බෙදන්න හොයන්නේ. බුදුරණස් ප්‍රත්‍යක්ෂයෙන් වඩන්න කියන්නේ හේතුඵල ධර්මෙතර වෙන මාර්ගය. මේ රූපය කියලා ගත්තා මේ රූපේ පටවිය මේක ආපෝ මේක තේජෝ මේක වායෝ මේක කියලා ඒ හම්බෙච්ච රූප විභේදනයක් නෙමෙයි. රූපය හොයාගෙන යනකොට ඒ ඒකෙන්මයි රහත් වෙන්නේ. සත්තට නූත්‍ය පැහැදිලි කරනවා. ආය අපට මේක වේදනාව මෙහිමයි කියලා ඒක මේ ඒක ප්‍රඥාවට හම්බෙච්ච දෙයක් නේ. වැඩි වුණාට පස්සේනේ ප්‍රඥාවෙනි පංචපාදස්කන්ධය දකින්නේ. අපි දැන් මෙතනින් දකින්න හදනවා. ශ්‍රද්ධාවත් හානි කරගෙන. ප්‍රතිපදාවට එන්න දුර අපි දැන් විතරකයෙන් බලන්න යනවා. විතරකයෙන් බලන්න ගිහිලා ශ්‍රද්ධාවත් අයින් කරගෙන ප්‍රඥාවත් අයින් කරගන්න. ඒ විතරම ප්‍රතිපදාවේ ශ්‍රද්ධාවට එන්නකොට ඒව මොකොත් බුදුරණවහන්සේ කියලා නැහැනේ. ప్రత్యක්ෂයෙන් පැහැදිලි කරන්නේ. සදගතිය ඒකයි හොයන්න තියෙන්නේ තද ගතිය. තද ගතිය තුල දැන් මේ කම්පියුටරය තුල නැත්නම් මේ ෆෝන් එක තුල ආපුව මොකද්ද කොහොමද? මෙතන මේ වගේ මේ සංයුතිය දැන් ඔන්න මෙහිමයි සිදු වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන වේදනාව දැන් මොකද්ද? එහෙම හොයන්න දෙයක් නැහැ. දැන් ඊළඟට අපේ මානසික අරමුණක් දැන් අපි මේ අරූප සමාධියේ රූපේ මොකද්ද හොයන්නේ යන්නේ අරූපේ රූපේ නේ ලෝකේ අපට තියෙන්නේ අරූපයක් අය හොයන්න දෙයක් නැහැ බීජ සූත්‍රය පැහැදිලි කළා. ඒ වගේ තියෙන්නේ මේ ප්‍රඥාවට හම්බෙන දෙයක්. මේ ලෝකේ විතරකයට නෙමෙයි. ලෝකේ විතරකේ ප්‍රත්‍යක්ෂය ගන්න තියෙන්නේ. ඒකෙදි මොකක් හරි හම්බෙන ප්‍රත්‍යක්ෂයක්. මානසිකව හම්බෙනකොට වේදනාව නම් හම්බෙන වේදනාව මෙතන රූපේ මොකද්ද කියලා ගන්න දෙයක් නැහැ. සංඥාවල සංඥාව. තියෙන දේ තුළ රූපේ හොයන්න නෙමෙයි තියෙන්නේ. සංඥාව නම් ප්‍රත්‍යක්ෂේ ප්‍රත්‍යක්ෂ සංඥාව හටගත්තේ කොහොමද කියලා අන්න සංඥා විග්‍රහයත් කියන්න වෙනවා. බුදුරණවහන්සේ වෙන්නපු කාරණාවක්. දැන් අපට ගැලපෙච්ච විදිහට අපි මේ කියා මේ රූපේ මේක මේ වේදනාව මේක මේ සංඥා ඒ මේ තියෙන දෙයක් ඉබේදනය කරන්නේ. ඒක ඒ ඒ පංචපාස්කන්ධය හම්බෙන්නේ විතරකයට නෙමෙයි ප්‍රඥාවට. ඉස්සෙල්ලා මේ පංචපාස්කන්ධය හම්බෙන්න කලින් ප්‍රත්‍යක්ෂයේ හොයන්න සද්ධා පිහිටවා ගන්න වෙනවා. සද්ධා පිහිටවා ගත්තත් නම් ප්‍රත්‍යක්ෂේ හොයාගෙන යන්න බැරුණ යෝනිස මනසිකාරයක. කය කය නොදකීමට යන්න බැරි වෙනවා. එතකොට ප්‍රඥාව ඇති වෙන්නේ ඇති වෙන්නේ නැතුනම් ප්‍රඥාව වෙන එක දකින්න බැරි වෙනවා. ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම හැරෙනවා. ප්‍රඥාවෙන් දකින්ද සද්ධාව පිහිටවාගෙන ප්‍රත්‍යක්ෂව සියන්නට ඕනේ. වෙන කල්පනාවක් ඔස්සේ නෙමෙයි. එතන මනසට අපට අරමුණක් කියනකොට අපි දැන් මනසේ අර මනසට ආව අරමුණේ රූප හොයන්න යනවා. මනසට අරමුණක් කියන්නේ විඥානය නම් ප්‍රකට, සංඥාව නම් ප්‍රකට. මේ විතර්කයට ලෝකෙට ප්‍රකට වෙච්ච කාරණාව අනුහාගෙන යන්න ඕනේ නැත්තේ. තියෙන දේ තුළ රූපේ මොකද්ද? වේදනාව මොකද්ද? මෙතන අපි අහලා ඉඳන පංචපාස්කන්ධයම තියෙනවා. මෙතන ඉඳන රූපේ මොකද්ද? ඒක ප්‍රඥාවටයි හම්බෙන්නේ. විතරකයට නෙමෙයි. අපි ඒක විතරකයෙන් ගන්න හදනවා. අපට මේ විතරකයෙන් අපේ සිත තුළින් අපට තේරුම් ගන්න පුළුවන් අපේ මේ තනයි තියෙන ප්‍රත්‍යක්ෂය සංඥාව නම් සංඥාව ආයේක රූපේ හොයන්න දෙයක් නැහැ ඒක ඒක හොයාගෙන යන්න තියෙන්නේ ඒක අනුහයන් යන තියෙන්නේ පටිච්චසමුප්පාදේ. යෝනිසමනසිකාරයෙන් සද්ධාව පිහිටවාගෙන. එතනදී ප්‍රඥාවයි තමයි ඒ කරුණ ප්‍රඥාවටයි දකින්නේ. විභේදනයක් කරන එකක් නෙමෙයි. එහෙමනම් බලන්න කල්පනා කරලා ටිකක් අපිට මේ මේවා තේරුම් ගන්න යන තැනදී කියන මේ න්‍යායවල අපි කොච්චරනම් මේක තේරුම් ගන්න යනකොට මේ යෝනිසමනසිකාරය නැතුව මේ බාහිර දේවල් ඔස්සේ මේක දාගෙන තියෙනවද කියලා. අනිත් එක නාම රූප වංගනකොට ඇට විඥානය හම්බෙන්නේ. මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය විඥානීය ප්‍රත්‍ය කරගන්න නාම රූප කියලා. එනි විඥානයක් ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් හම්බෙන්නේ. දැන් අපි දැන් ගලප ගන්න කැමති නේ මේ කරුණ. විඥානීය ප්‍රඥාව මේ විඥානීය නාම රූපික අන්‍යෝන්‍ය ප්‍රත්‍ය කියන එක අපි දැන් ගලප ගන්න කැමති. මේ විඥාන නාම රූප කියන එක තමයි පිළිවිබුවක් හැටියට. ඔක මහණි දසුට පැහැදිලි කරනවා මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයත් එක්ක මේ ලෝකේ සීල ප්‍රඥප්ති. ඒ කියන්නේ ඒ ප්‍රත්‍ය නිසායි එතකින්මයි සියලු ප්‍රඥප්ති. ප්‍රඥාත්තිය ඔක බෙදලා බලන්න කියන එක නෙමෙයි. අපි ප්‍රඥාත්තියේ ඔක ඇතුළට ඔක බෙදලා බලන්න යනවා. ඒ කියන්නේ අපි දැන් පණව ගත්තනේ. ඔන්න ඔබට අනුමත ස්වන්නසේ කටහඬ ඇහුණානේ. දැන් ඕකේ අපි අපි තේරුම් ගත්ත ශ්‍රද්ධාව ප්‍රතිපදාවේ ශ්‍රද්ධාවකින් තොරව ගුණේ ශ්‍රද්ධාව හම්බුණා. අපි තේරුම් ගත්තනේ විඤ්ඤාණාම රූප. මේ ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගත්තදී දැන් ඒක බලන්න යනවා. කියන්නේ ලෝකයේ තුල බෙදා බලන්න යනවා විතරකින්. අපි තේරුම් ගත්තද? ප්‍රඥාවට දකින්න තියෙන කාරණා හම්බෙලා නැහැ. ශ්‍රද්ධාවෙන් ප්‍රතිපදාව ශ්‍රද්ධාවෙන් යෝනිසමනසිකාරයෙන් ඇතිවෙච්ච ප්‍රඥාවෙන් දැකිය යුත්තක් ඊතරම් ප්‍රතිපදාව. එය නොදකපු නිසායි ලෝකෙ තියෙන්නේ. ලෝකයේ තුල ඒක තියෙනවා නෙමෙයි. දැන් මේ අර ෆිසික්ස් තියරි වල තමයි කොහොම හරි යන්නේ යන්නේ භෞතික විද්‍යාව තියරි වලට. ලෝකෙන් ඈතර වන ප්‍රතිපදාව සමානයි ඒ තුල ඒවා එකතු වීමෙන් ලෝකය නෙමෙයි. ඉතින් ඈතර වෙනව නම් අය ලෝකය හම්බෙන්නේ කොහෙද? අපි එහෙම සමාන බෝධාගෙන අපි ලෝකේ හම්බෙච්ච දේ අරක බෙදන්න හදනවා. ඈතර වෙන්න ඈතර වෙන විග්‍රහ කරපු වචන ටික බෙදන්න බලනවා. ආ මෙතන දැන් ඔන්න අනුමුදස්සන්නාසි තේරුම් ගත්ත විඥානෙ මේක නාම රූපය මේක මෙන්න මෙහෙමයි කියලා ඒක අපි විතරකින් බෙදන්න බලනවා එතන තියෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරයක් ඉපදෙන්න ප්‍රතිපදාවකුයි හම්බ වෙන්නට ඕන තේකින් ඊට පස්සේ ප්‍රඥාවට ඒක අවබෝධ වෙන්නේ වෙන විදියකට නෙමෙයි ඔන්න ඔය කාරණාවට අපි මේ ඇත්තටම අපිට අද ගොඩාක් තියෙන ප්‍රශ්නේ අපි හිතන කියන්නේ අපිට මේ හිතන හිතන්න වෙන විදිය හරි අමුතුයි. මේ මේ අපි මේ ඉගෙනගත්ත ක්‍රමෙත් අපිට මේ අතීතයට ගිහිල්ලා බලන්න තේරෙන්නේ නැහැ. කියන්නේ අතීතේ කාලයේදී මේ කියපු දහමක් නෙමෙයි. එහෙම බලන්න එහෙම අපි කල්පනා කරන්නේ මේක කොහොමද පදනම කියලා. අපට හැම වෙලෙම හිතෙන්නේ නූතන විද්‍යාවේ පදනමත් එක්ක මේක විග්‍රහ කරගන්න. අතීත මිනිස්සුව දන්නේ නැහැ. එහෙම විග්‍රහයක් නෙමෙයි බුදුරණවහන්සේ පෙන්වන්නේ. එතකොට එහෙනම් මේ මේ නාම රූප කියන කාරණාව බලනකොට අපි දැන් මේ රූපේ තේරුම් ගත්ත ක්‍රමයේ තියෙන ප්‍රශ්නේ. තේරුම් ගත්තා නම් අපි ප්‍රශ්නකින් තේරුම් ගත්තා. නාමයේ තේරුම් ගත්තා නම් ප්‍රශ්නකින් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ප්‍රතිපදාවකින් තොරව. කියන්නේ සද්ධා ප්‍රතිපදාවකින් තොරව. සද්ධා ප්‍රතිපදාවකින් තේරුම් ගත්තා නම් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. කෙනෙක් තේරුණා ගැලපුණා නෙමෙයි හම්බෙන්නේ. ඒ වෙන කෙනෙක්ට අවශ්‍ය නැහැ තේරුම් ගන්න. දැන් අපිට ෆිසික්ස් අවශ්‍යයි තේරුම් ගන්න. භෞතික විද්‍යාව අවශ්‍යයි. මේ භෞතික විද්‍යාව අපි තේරුම් ගත්ත කෝණේ මේ බුද්ධ වචනේ තේරුම් ගන්න අවශ්‍යයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සවක්ඛාත නැති නිසා. බුදුරණවහන්සේ එච්චර තේරෙන්නේ නැති නිසා. බුදුරණවහන්සේ අඩුවෙන් කිව්ව නිසා අපට ඒ කරුණ ටික දාගන්න වෙනවා තේරුම් ගන්න. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාවනේ. සක්කාය දිට්ඨිය දිරුවන මාර්ගයනේ අපි ෆිසික්ස් හරි කියලා තේරුම් ගත්ත නිසා ෆිසික්ස් වල කාරණාව අපි දන්න සද්ධාව කියන සෝආකාර පරිවිතක් කුසිනෙක් ගලපන්නම හදනවා. ඊතර වීමක් නෑ. ඊතර වෙන ප්‍රතිපදාවක් හම්බෙන්නේ ඇයි හම්බෙන්නේ නැත්තේ? ඒකට අවශ්‍ය දේ ඒ විදිහට ඇහිලා තිබුණේ නැති නිසා යෝනිසෝ මනසිකාරයක් උපදින්නේ නැහැ. මොකද බාහිර දැන් ආයෙත් ආයෙත් අහන දෙයක් අපිට මේක තේරෙන්න කොහොම හරි මේකේ තව විග්‍රහ කරලා කියන්න කියන එක. විග්‍රහයක් වගේ තේරෙන විදිහට තවත් යෝනිසමනසිකාරය කරන්න යවන්නේ නෙමෙයි. තේරෙන විග්‍රහයක් අවශ්‍යයි. දැන් යෝනිසමනසිකාරය කරන්න යවක් කොමුණා යා යෝනිසමනසිකාරය කරනවා. තේරුණා නම් ආ යෝනිසමනසිකාරය කරන්න දෙන්නේ නෑනේ. තේරිලා නේද? අපට එච්චරටම අවශ්‍යයි මේක තේරුම් ගන්න තව මොනවා හරි කියන්න. තව මොනවා හරි විග්‍රහයක් තේරුම් ගැනීම සඳහා. අපට අමතක කළ බුදුරණවහන්සේ පෙන්වන්නේ මේක යෝනිසමනසිකාරය කරන්න දෙයක් කියන එකම. ඒ කියන්නේ ප්‍රතිපදාවට යන්න ඕන මාර්ගයම අමතක වෙලා. මුල් මාර්ගයම අමතක වෙලා. ඉතින් යන්නේ කියන්නේ අපි අර විශ්ය තේරුම් ගන්න කැමති. ඉස්කෝලේ විෂයක්. ඒක ගලප ගන්න කැමතියි. එතකින් නතර වෙන්න ඒ කියන්නේ එතනින් නතර වෙනවා. ඒක ඊටස් කරන්න දෙයක් තියෙනවනේ. ආයෙ කරන්න දේ කරන්න තියෙන දේ අහගන්නවා වෙන කවුරු හරි කෙනෙක් වෙන සාස්තු කෙනෙක්ගේ. ඒ හැම වෙලේම අපි ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව ප්‍රතික්ෂේප වෙලා. අපිට වෙන විග්‍රහයක් අහන්න දෙයක් නෑ. අපි හරියට ඒදී ඇහුවහම අන්න වෙන කාගේවත් දෙකින් තොරව. එය ඇත්තයි කියන්නේ ඇත්තයි කියලා පිළිගන්න ඕනේ ඉස්සෙල්ලා. දකින්න සත්‍ය ඥාණයට එන්න කලින් දකින්න එන්න කලින් ඒක හරි කියලා මුලින්ම ශ්‍රද්ධාවෙන් පිළිගැනීම තියෙනවා. ඊට පස්සේ ඇත්තම කියලා පිළිගන්නේ දැක්කම ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ ඒක යම් ජවුල් බවක් හම්බෙච්ච නිසාත් එක්කනේ. එහෙනම් අන්නේ කාරණාව මේ අපට කියන්නේ ධර්මය ඇහෙනකොට සක්කාදිට්ඨිය ප්‍රහාණය වන අවුක විඥාන වැටහිමක් නෙමෙයි. සක්කාදිට්ඨිය ප්‍රහාණීමට ප්‍රතිපදාවක් හම්බෙන්නට ඕන. දැන් උදාහරණයක් හිතන්නකෝ පසේ බුදුරන් වහන්සේ පසේ බුදුරන් වහන්සේට නිවන් මඟ හම්බුණා. හැබැයි පසේ බුදුරන් වහන්සේ නිවන් මඟ හම්බෙනකොට වචන එකක වචනයක එළිලා නැහැ නේ හොයන්නේ. බුදුරණවහන්සේ රකින්න කෙල්ලා නෙමෙයි. ඒක ඒ කියන්නේ ඔසේ බුදුරණවහන්සේ බුදුරණවහන්සේ දෙනමම තනියම හම්බෙච්ච දෙයක්. ඒ දැන් අපි අද වචනේ ඉන්න වචනෙන් තේරුම් ගන්න යන්නේ. විතරකින්. දැන් පසේ බුදුරණවහන්සේට වචනේ හම්බුණා නම් ඒක කියන්න පුළුවන් නේ. විතරකයක් විතරකයක් වචනයකට දෙන්න බැරි කමක් නැහැ නේ ගොළු නැත්තම්. මෙතන හමුවන පස්සේ බුදුරණන් කියන්න පුළුවන්. දැන් අපි වචනේ හොයාගෙන යනවා මිසක් ඒ අවබෝධයේ ප්‍රඥාවෙන් අතීත කාරණාව අපට හම්බෙන්නේ අපි වචනේ හොයාගෙන යන්නේ. යොනිසෝමනස කාරණාව වචනේ වචනේ බලන්න යනවා. යොනිසෝමනස කාර උත්පාදේ කරගෙන ඒ සත්‍ය දර්ශනය කරා යමු වෙන්නේ. එමුනම් අපට ප්‍රත්‍යක්ෂ කාරණා ඔස්සේ අපි ඒ කියපු වැඩ පිළිවෙල හොයන්න පටන් ගන්නට ඕනේ. ඒ වැඩ පිළිවෙල හරියටම සද්ධාමත පිළිහිලා යෝනිසමනසිකාරයෙන් ප්‍රඥාව ඇති වෙච්ච තැනදී තමයි ඒ සත්‍ය ඥානීය බවටපත් වෙන්නේ. එතකන් සත්‍ය ඥානීය බවටපත් වෙන්නේ නැහැ. එදාට තමයි කාගේවත් උපදෙස් අවශ්‍ය නැති වෙන්නේ. එහෙනම් මේ නාම රූප කියන කාරණාව පිළිබඳ අපි ගොඩාක් කල්පනා කරන්න වෙනවා. මේක කොහොමද තේරුම් ගන්නේ කියන කාරණාව යෝනිසු මනසිකාරයේ පාදක කරගන්න. එතකොට ඒක හම් වෙනකොට විඥානියත් හම් වෙනවා. ඒකත් එක තමයි එය වටහා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. සාල් සාල් සාදු මම හිතන්නේ වහන්සේ මෙච්චර කරදර මැද්ද අපි වෙනුවෙන් මේ හැවිල්ලා කරන විශාල මේ කල්යාණ මිත්‍ර කමම අපිට ඉතාමත් වටිනවා. ඒ වගේම අද දවසේදීත් ඔබ වහන්සේ මේ සද්ධර්මය අපිට තේරුම් කරලා දීලා සියලු දෙනාම මේ පටිසමුප්පාදය දකින්න යොමු කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට වහන්සේ පතනා බෝධියකින් ඊටාම සුඛ ප්‍රතිපදාවෙන් ඊටාම කෙටි කාලෙකින් නිවන් ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේට සියලු දෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මේ අද දවසේ අපි රැස් කරගත්තේ පින දෙවියන්ට අනුමෝදන් කරමු දෙවියෝ තුන් නිවනින් සැනසෙත්වා ඒ වගේම අපනම මේ කිසිම වලගේ ඥාතින්වත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් වුණ අතුපුජ කටුකුරු ඥානන් ස්වාමීන් වහන්සේටත් නිවි සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාදයන් වහන්සේ උතුම් නිවනින් සැනසෙන්නේ සියලු පින් හේතු ආසනා වේවා ඒ වගේම මේ සාකච්ඡා මෙහෙවන ගායන මහත්මයා ඇතුළු ඔබ සීල් දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු ධර්ම ප්‍රචාරය හැරිය අපට උදව් කරන හැම දෙනාට උතුම් දහමින් සැනසෙන්න මේ සීල පින් හේතු වේවා සීල් දෙනාටම පෙරවන් සරණයි